අද අපි ඇත්තටම ගැඹුරට කතා කරන්න යන්නේ දන්ත භූමි සූත්‍රය ගැන. මේකෙදි කියවෙන්නේ අර দমনය වුණු, කියන්නේ හික්මුණු ප්‍රඥාවන්ත තත්වයකට හිතපත් කරගන්නා හැටි නේද? හ්ම්. ඔව්. හරියටම කිව්වොත් දන්ත භූමිය හික්මුණු භූමිය කියන එක. කතාව පටන් ගන්නෙ ජයසේන කියලා රාජකුමාරයෙක් ඉන්නවා. ආ ජයසේන කුමාරයා. ඔව්. එයාට මුණ ගැහෙනවා අචිරවත කියලා තරුණ හාමුදුරු නමක්. හ්ම්. එතනින් තමයි පටන් ගන්නෙ. කුමාරයා අහනවා නේද? අර භික්ෂුන් වහන්සේලා කොහොමද මේ චිත්ත ඒකාග්‍රතාවය ලබන්නේ? ඒක ඇත්තක්ද වගේ දෙයක්. ඒක තමයි. ඒ ප්‍රශ්නේ තමයි මුළු කතාවටම මුල. මොකද අර කාමසැප සම්පත්වලම ගිලිලා ඒ ගැනම හිත හිතා ඉන්න කෙනෙක්ට මේ වගේ ගැඹුරු මානසික පුහුණුවක් මේ හික්මීමක් ගැන හිතා ගන්නවත් අමාරුයි කියන එක තමයි මෙතෙන්දි පෙන්වන්නේ. ම්ම්. ඒ කියන්නේ පරතරය. ඔව්. ඒ වගේම ඒකට අවශ්‍ය අර ක්‍රමානුකූල පුහුණුව. අර විශේෂම වනාතෙක්ව দমনය කරන උපමාව තියෙන්නේ. ආ ඒකනම් හරිම ප්‍රායෝගිකයි. ඒකෙන් තමයි පියවරෙන් පියවර මේ අධ්‍යාත්මික ගමන පැහැදිලි කරන්නේ. ඉතින් කතාවේදී ජයසේන කුමාරයා අරණ්‍යයකදී තමයි නේද අචිරවත හමුදුරවන මුණ ගැහෙන්නේ. ඔව් කැලේදී. එතනදී අහනවා හමුදුරන්වම අහලා තියෙනවා භික්ෂුන් වහන්සේලා අප්‍රමාදීව වීරියෙන් යුතුව ඉඳලා මේ චිත්ත ඒකාග්‍රතාවය ලබනවා කියලා ඒක ඇත්තද කියලා. අචිරවත හාමුදුරුවෝ තරුණයිනේ. උන්වහන්සේත් "ඔව් ඒක එහෙමයි" කියලා පිළිගන්නවා. එතකොට කුමාරයා කියනවා එහෙනම් මටත් ඒ ධර්මයේ ටිකක් කියලා දෙන්නකෝ කියලා. හ්ම්. ඉතින් අචිරවත හාමුදුරුවෝ දන්න විදිහට ඒක දේශනා කරනවා. හැබැයි වෙන්නේ හිතපු නැති දෙයක්. මොකද්ද වෙන්නේ? අර ධර්මය අහලා ඉවර වෙලා කුමාරයා එකපාරටම කියනවා "ආ ඕකනම් වෙන්න බෑ." ඔය කියන විදිහට භික්ෂුවකට චිත්ත ඒකාග්‍රතාවයක් ලබන්න බෑ. ඔය බොරු වගේ දෙයක් කියලා නැගිටලා යනවා. අප්පා. එතකොට අචිරවත හාමුදුරුවන්ට හිතාගන්න බැරි වෙයිති නේද? පුදුම වෙනවා. ඉතින් උන්වහන්සේ කෙලින්ම යන්නේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ගිහිලා මේ විච්ච දේ ඒ විදියටම සැලකරනවා. ආ එතකොට තමයි බුදුහාමුදුරෝ කාරණේ පැහැදිලි කරන්නේ. ඔව්. උන්වහන්සේ තමයි කියන්නේ අචිරවත ජයසේන කුමාරයා ඉන්නේ කොහොමද? එයා ඉන්නේ කාම ලෝකයේ ගිලිලා. පංචකාම සැප සම්පත් වලින් පිනවනවා. ඒ ගැනම හිතනවා. කාම විතර්ක වලින් දැවෙනවා. හ්ම්. එහෙනු කෙනෙකුට මේ කාමයෙන් මිදීමෙන් විතරක් ඒ කියන්නේ නෙක්ඛම්මයෙන් විතරක් අවබෝධ කරගන්න පුරුවන් ධර්මයක් කොහොමද තේරෙන්නේ? ඒක ඇත්තයි. يعني ඒ ඉන්න තල දෙකේ වෙනස. ඔව්. ඒක තව පැහැදිලි කරන්න තමයි බුදුහාමුදුර උපමා දෙකක් කියන්නේ. එකක් තමයි අර দমনය කරපු සත්තුයි দমনේ නොකරපු සත්තුයි. ආ. ඇත්තු අශ්වයෝ ගවයෝ වගේ. ඔව්. හොඳට පුරුදු කරපු দমনය වෙච්ච රාජකීය ඇත්තු ඉන්නවා අශ්වයෝ ඉන්නවා. හැබැයි කැලේ ඉන්න වනසත්තුත් ඉන්නවා. අර කැලේ සතා එකපාරටම මෙහෙම හික්මෙන්නේ නෑ නේද? බෑ බෑ. ඒක තමයි පළවෙනි කාරණය. අනිත් උපමාවත් හරි ගැඹුරුයි නේද? අර පර්වතය මුදුනේයි පාමුලයි ඉන දැන්නගෙන. ඔව් පර්වතයක් පාමුලේ ඉන්න කෙනාට පේනවද පර්වතේ උඩ ඉන්න කෙනා දපින්න දේවල්? පේන්නේ නෑනේ. ලස්සන ආරාම වනුයන් පොකුණු මේ මුකුත්ම පේන්නේ නෑ. බුදුහාමුදුරෝ කියනවා ඒ වගේ තමයි ජයසේන කුමාරයා. එයාගේ දැක්ම වැහිලා තියෙන්නේ අවිද්‍යාස්කන්ධය කියන ලොකු පර්වතයකින්. හ්ම්. අවිද්‍යාවෙන් වැහිලා ඉතින් යාට අර විමුක්තියේ දර්ශනේ පේන්නේ නැහැ. පේන්නේ නැහැ. එතකොට ප්‍රශ්නේ එනවා කොහොමද එහෙනම් මේක මේ පර්වතේ නෙහාට දකින්නේ කොහොමද හික්මෙන්නේ අන්න ඒකට තමයි පිළිතුර විදිහට අර ප්‍රධාන උපමාව එන්නේ වන ඇතෙක්ව দমনය කරන හැටි මේක නිකම් උපමාවක් නෙවෙයි මේක ඇත්තටම භික්ෂුවකගේ මානසික පුහුණුව පියවරෙන් පියවර පෙන්නන මාර්ගසිතියමක් වගේ හරිම වැදගත්. මොකද්ද පළවෙනි පියවර? පළවෙනි පියවර තමයි කැලේ ඉන්න වන ඇතෙක්ව අල්ලගන්නවා. අල්ලගෙන හොඳට দমনය වෙච්ච හික්මුණු රාජකීය ඇතෙක්ගේ ඇඟේ ගැට ගහනවා. ආ අනිත් ඇතාගේ ගැට ගහනවා. ඔව්. ගැට ගහලා කැලෙන් එළියට ගේනවා. එලි මහනකට ගේනවා. මේක හරියට අර ගිහි ජීවිතේ ඉන්න කෙනෙක් ඒ බැඳීම් අතෑරලා පැවිදි ජීවිතයට එනවා වගේ. වනෙන් එලි මහනකට එනවා. ඒක තමයි පළවෙනි ලොකු වෙනස. හ්ම්. දිහි ගෙයින් නික්මීම වගේ. එළියට ගෙනාවට පස්සේ ඊළඟට තමයි අමාරුම ටික. අර ඇතාගේ වනගතිය තියෙනවනේ. කැලියට යන්න තියෙන ආශාව, අර වන සිතුවිලි ඒවන් නැති කරන්න ඕන. ඒකට මොකද කරන්නේ? ලොකු ශක්තිමත් කණුවක ඇතාව තදින් ගැට ගහනවා. ආ කණුවේ බඳිනවා. කණුවේ බඳිනවා. මේක මේක හරියට භික්ෂුවක් පැවිදි වුණාට පස්සේ අර ගිහි ජීවිතේට පරණ පුරුදු වලට හිත ඇදීදී යනවනේ. ඔව්. ඔව්. ඒ හිත බලමෙන් වගේ නවත්තලා අලුත් මානසික හික්මීමකට හුරු කරනවා වගේ. මොකෙන්ද හුරු කරවන්නේ? සතර සතිපට්ඨානෙන්. සතර සතිපට්ඨානෙන් ඒ කියන්නේ ඒ කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. කය ගැන සිහිය, වේදනා ගැන සිහිය, සිත ගැන සිහිය, දහම් අරමුණු ගැන සිහිය. මේ සිහිය කියන කණුවේ හිත බැඳලා තියන්න ඕන. මුලදී දඟලනවා හිත. හරියට අර ඇතා කණුව වටේ දඟලනවා වගේ. ඒක තමයි අර කැලෑ ගතිය යන්න බඳිනවා කියන්නේ. ඔව්. සිහියෙන් හිත බඳිනවා. එතකොට ඔය බැඳගෙන ඉන්නකොටමද හික්මවීම පටන් ගන්නෙ? එතනින් තමයි හික්මවීම පටන් ගන්නෙ. කොනුවේ බැඳලා තියෙද්දිම ඇත් ගව්වා හිමින් සැරේ ලං වෙනවා. කරුණාවෙන් කතා කරනවා, මිහිරි වචන කියනවා, තනකොළ කන්න දෙනවා, වතුර බොන්න දෙනවා. ආ එතකොට ඇතා ටිකක් සංසුන් වෙනවා ඇති. සංසුන් වෙනවා. මේක භික්ෂු ජීවිතයට ගලප ගත්තොත් ඒක තමයි සීලේ පිහිටන එක. ප්‍රාතිමෝක්ෂ සංවරය සීලය රකින්නවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරය. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රියන් සංවර කරගන්නවා. භෝජනයේ පමණ දැනගන්නම කන බොන දේ ගැන සිහියෙන් ඉන්නවා කරන කියන හැම දෙයක්ම හැම ඉරියව්වක්ම සිහි නුවණින් සම්පජන්‍යනින් කරනවා. ඒ කියන්නේ අර කැලෑ ගතිය අර දඟලන ගතිය ටික ටික අඩු වෙලා අඩු වෙලා හිත ටිකක් සංවර වෙනවා හුරු වෙන්න පටන් ගන්නවා. එතකොට අර අර ඊළඟට කියන විධානවලට හුරු කරන්නේ කියන්නේ එතනින් පස්සේද? ඔව්. හිත ටිකක් මෙල්ල වුණාට පස්සේ තමයි ඇත්ගොව්වා අන දෙන්න පටන් ගන්නෙ ඔසවන්න, බිම තබන්න, ඉදිලියට යන්න ආපහු එන්න, හිටගන්න, වාඩි වෙන්න. මේ වගේ විධාන. ඇතා හිමින් හිමින් මේවට හුරු වෙනවා. මේක භික්ෂු ජීවිතයට ගැලපෙන්නේ කොහොමද? මේක තමයි හිතේ තියෙන නීවරණ ටික අයින් කරන එක. අර මානසික බාධක පහක් තියෙනවනේ. ආ, කමචන්ද, ව්‍යාපාද, තීන මිද්ද උද්ධච්ච කුකුච්ච, විචිකිච්ඡා. ආනේ බාධක ටික හිතෙන් අයින් කරලා සමාධිය වඩන එක. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි, හතරවෙනි ධානය. මේ වගේ ගැඹුරු සමාධි මට්ටම් වලට හිතපත් කරගන්නවා. හිත එක අරමුණක තැන්පත් වෙනවා. චංචල වෙන්නේ නැහැ. හිත එකඟ වෙනවා. එතකොට මේ අද්දමනේ අන්තිම ඉලක්කය අර උච්චතම අවස්ථාව මොකද්ද? ඒක තමයි අනීජ පුහුණුව කියලා කියන්නේ. අනීජ කියන්නේ නොසෙල් වෙන කියන එක. නොසෙල් වෙන. ඔව් ඒ ඇතා කොයිතරම් দমনය වෙනවද කියනවනම් යුද්ධ භූමියකට ගෙනිච්චත් හිතන්නකෝ යුද්ධ භූමියක තියෙන සද්දේ කඩු පාරවල් වදිනවා හෙල්ල වදිනවා බෙර ගහනවා මිනිස්සු කෑ ගහනවා මේ මොන දේ වුණත් ඒ ඇතා බය වෙන්නේ නැහැ පස්සට යන්නේ නැහැ දඟලන්නේ නැහැ නොසෙල්වි ඉන්නවා අපා ඒ කියන්නේ සම්පූර්ණ දමනයක් අසව කියන මේ කෙලෙස් මුල් ඔක්කොම උදුරලා දාලා ආශ්‍රවක් කියන යානිය හරියටම හරි ආසවක් කියන යානිය ලැබෙනවා ඒ එක්කම අර අභිඥා කියන විශේෂ ඥානත් ලබනවා. පුබ්බේ නිවාසනුස්සති ඥානය, පෙර ආත්ම ගැන දකිනවා. චුතෝපපාත ඥානය, සත්වන්ගේ ඉපදීම මැරීම දකිනවා. මේ ඔක්කොම එක චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා රහත් භාවයටපත් වෙනවා. ඒ කියන්නේ අරහත් ඵලයටපත් වීම. එතකොට ලෝක ධර්ම වලින් කම්පා වෙන්නේ නැහැ. ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක මේ අටලෝ දහමෙන් කම්පා නොවි නොසෙල්වි ඉන්න පුළුවන් මේ මානසික තත්වයටපත් වෙනවා. ඒ තමයි නියම ආනේන්ජ තත්වය. සම්පූර්ණ නිදහස. ඒ කියන්නේ මේ මුළු ක්‍රියාවලියම අර ගිහිගෙයින් නික්මිලා පැවිදි වෙන එකේ ඉඳලා සීලය, ඉන්ද්‍රිය සංවරය, සිහිය, සම්පජඤ්ඤය, සතිපට්ඨානය වැඩිම අර කණුවේ බඳිනවා වගේ නීවරණ අයින් කළ ධාන ලැබණ එක අවසානයේ විදර්ශනා වඩාගෙන රහත් වෙනකම්ම මේ ඔක්කොම අර අතා দমনය කරන උපමාවෙන් පෙන්නනවා. ඔව් හරිම පැහැදිලි. පියවරෙන් පියවර මේ මාර්ගේ පෙන්නනවා. සූත්‍රයේ අවසානයේ අර দমনය වූ මරණය සහ দমনය නොවූ මරණය ගැනත් කතාවක් තියෙනවා නේද? හ්ම් හ්ම් තීරවා බුදුහාමුදුරෝ දේශනා කරනෝ යම් භික්ෂුවක් මේ විදිහට පුහුණු වෙලා සියලු කෙලෙස් නැති කරලා අරහත් භාවයට පත් වෙලා පිරිණිවන් පෑවොත් ඒ භික්ෂුව දමණය වූ මරණයකින් මිය ගියා කියලා. ඒ කියන්නේ සම්පූර්ණ පුහුණු අවසන්. ඔව්. හැබැයි යම් භික්ෂුවක් එරා නවක වෙන්න පුළුවන්, මජ්ජිම වෙන්න පුළුවන්, තෙරනමක් වෙන්නත් පුළුවන්. තාමත් කෙලෙස් සම්පූර්ණයෙන් නැති කරගන්න බැරිව අරහත් වෙන්න කලින් මිය ගියොත්. ඒ භික්ෂුව දමණය නො වූ මරණයකින් මිය ගියා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අර අතාගේ උපමාව ගත්තොත් තාම සම්පූර්ණයෙන් හික්මිලා නැහැ වගේ. ඒ කියන්නේ මේ පුහුණුවේ අන්තිම ප්‍රතිඵලය අර රහත් බව තමයි සැබෑම দমনය කියලා කියන්නේ. ඒක තමයි. ඉතින් මේ තරම් ගැඹුරු විස්තරයක් මේ සූත්‍රයෙන් අපි ගත යුතු ප්‍රධානම පාඩම ප්‍රධානම පණිවිඩය මොකක් කියලා හිතනවද? මම හිතන්නේ ප්‍රධානම දේ තමයි මේ අධ්‍යාත්මික විමුක්තිය කියන එක ඒක ක්ෂණිකව ඉන්ස්ටන්ට් ලැබෙන දෙයක් නෙවෙයි කියන එක ජයසේන කුමාරයා වගේ අයට ඒක තේරුම් ගන්න බැරි වුණේ ඒකයි. හරි හරි. එකක් අර කාම ලෝකයෙන් මිදෙන්න ඕන ඒ වගේම අර අතෙක්ව හිමින් හිමින් ඉවසීමෙන් කැපවීමෙන් වීරයෙන් দমনය කරනවා වගේ සීල සමාධි ප්‍රඥා කියන අනුපිළිවෙලින් ක්‍රමානුකූලව දීර්ඝ කාලයක් තිස්සේ මේ පුහුණුව කරන්න ඕන. කෙටි පාරවල් නෑ කියන එක. කෙටි පාරවල් නෑ. ඒක පැහැදිලිවම මේකෙන් කියවෙනවා. ඉවසීමයි ක්‍රමානුකූල බවයි අඛණ්ඩ උත්සාහයයි තමයි වැදගත්. ඇත්තටම හිතන්න දෙයක්. අර කැලෑසතෙක් වනෑතෙක් වුණත් ක්‍රමානුකූල පුහුණුවකින් අර වගේ යුද්ධ භූමියකවත් නොසැලෙන තත්යකට ගෙන්න පුළුවන් නම් එතකොට මිනිස් හිත නිසි පුහුණුවක් ලැබුවොත් කොයිතරම්නම් උසස් තත්යකට නොසැලෙන තත්යකටපත් කරන්න පුළුවන් වේද කියන එක. ඒක ලොකු බලාපොරොත්තුවක් දෙන කාරණයක්. ඒත් එකම මේ අභියෝගයත් ඉතිරි වෙනවා වගේ නේද? මේ වගේ දීර්ඝ ඉවසීමෙන් පියවරෙන් පියවරේ ආලියුතු ක්‍රමානුකූල මාර්ගයක් අද වගේ හැමදේම හරිම වේගවත් ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ලෝකයක මිනිස්සු කොහොමද තමන්ගේ ජීවිතවලට ගලපගන්නේ ඒකත් හිතන්න ඉතිරි වෙන ප්‍රශ්නයක් ඕ ඒක ඇත්ත ඒක තමයි නූතන අභියෝගය